divina. वे සියලු සත්වයෝ සුවපත් වෙත්වා මෛත්‍රියත් සමග දැහැන්ගතව සිටින මේ මොහොතේ වර්තමානයේ ගැන අවදිමත් වෙමු වර්තමානයේ ඇසීම් දැනීම් ආමතක් වීම මේ වර්තමානයේ ගැන දැනුවත් වෙමු මොනේ සිටිවිල්ල හිතට ආවත් සිටිවිල්ලක් පැමිණි බව දැනගන්නා අවදිමත් බව ඒ අවදිමත් බව තමා පදනම, අත්විවරණ, භාවනාවේ

මොනේ සිතවිල්ල හිතට ආවත් සිතවිල්ලක් ආවව දන්නවා ඒ මොහොතේම ආවර්ජනය කරන්න පුළුවනි මේ මතක් වුණේ කවර ඉන්ද්‍රියකින් ගත් අත්දැකීමක් ගැනද දිව මුල් වීගත් අත්දැකීමක් ගැනද ඇහැ මුල් වී නැතිනම් කන ආදී වශයෙන් සෑම සිටිවිල්ලකම මුල මතු කරගන්නට ආවර්ජණයෙන් උත්සාහ කරමු ඉදිරියට සිටීම වෙනුවට ආපස්සට බැලීම

うん。

කවදා කොතැනකදී මොන ඉන්ද්‍රිය හරහා ලත් අත්දැකීමක්ද අද මේ මොහොතේදී මතක් වෙන්නේ

අවදිමත් බවේ අඩුණු සැනින් සිතවිලි ගැන හිතන්න පටන් ගන්නවා සිතවිලිත් සමග ඉදිරියට ගොඩනැගීමක් වෙනවා භවය හැදෙනවා සිතවිල්ලක් ආපව දැනගෙන සිතවිල්ලේ මුල මතු කරගන්න විට භවයක් හැදෙන්නේ නැහැ හදා ගැනීමක් නැහැ

භාවනාවේදී වර්තමානයේ දැන ගැනීම අත්‍යවශ්‍යයි වර්තමානයෙන් තමා භවය කොට නැගෙන්නේ බිඳ වැටෙන්නේ අවදිමත් බව නැති හිතක සසර ගොඩ නැගිනවා අවදිමත් වූ හිතකින් සසර හැදුණු හැටි හොයාගෙන මුලටම යන්න පුළුවනි. මේ භාවිතයන් දෙක හඳුනාගෙන සසර ගොඩ නැගීම හරියෙන් සසර ඇතුළු හැටි මුලටම මුලටම හොයාගෙන යන්න සහ කරමු එතනදී බියක් නැහැ චකිතයක් නැහැ බරක් නැහැ. මේ සියල්ල ඇති වෙන්නේ අනාගතයේ ගොඩනගන්න ගියාම ආදරණීය හිතවතුනි මේ නිවාඩු සතියන්තය හිතටත් විවේකයක් ලැබෙන අර්ථවත් දිනක් දෙකක් කරගන්න උත්සාහ කරන්න. තිරුවන් සරණයි